එතකොට දැන් අකුසල් සිත් 12 ඉගෙනුවාට පස්සේ ඊළඟට විග්‍රහ කරලා තියෙන්නේ අහේතුක සිත් පිළිබඳව. දැන් අහේතුක සිත් සියල්ලම 18ක් තියෙනවා. ඒ අහේතුක සිත් 18 බෙදෙන්නේ අකුසල විපාක සිත් 7ක් තියෙනවා. ඒ වගේම අහේතුක කුසල විපාක සිත් 8ක් ඊළඟට තියෙනවා ක්‍රියාසිත 3ක් වශයෙන්. එතකොට කුසල විපාක සිත් 7ත් අකුසල විපාක සිත් 8ත් සහ ක්‍රියා සිත් 3ත් වශයෙන් සියල්ල අ හේතුක සිත් 18ක් දේශනා කරලා තියෙනවා. ඊට මේ සිත් වලට අ හේතුක සිත් කියලා කියන්න යම්කිසි හේතුවක් පදනම් කරගෙන තියෙනවා. එතකොට දැන් මේ සිත් වලට අ හේතුක සිත් කියලා කියන්නේ කිසිම හේතුවක් නැතිව ඉබේටම හටගන්න නිසා නෙවෙයි. මේ සිත්වලට අහේතුක සිත් කියන නාමය භාවිත කරන්නේ ධර්මයේ තුල හේතු නමින් භාවිත කරන ධර්මයන් හයක් තියෙනවා. ඒ කියන්නේ මේ ධර්මයේ තුල අපි හේතු නමින් භාවිත කරන ධර්මතා හයක් තියෙනවා. ඒ හයට තමයි අපි කියන්නේ ලෝභ, දේශ, මෝහ, අලෝභ, අද්වේෂය, අමෝහය කියලා හේතු ධර්ම හයක් විග්‍රහ කරනවා. ඒතර ඒවා අපි අද දීර්ඝ වශයෙන් විස්තර කරන්නේ නැහැ. ඉදිරියේදී පාඩමක් තියෙනවා හේතු සංග්‍රහය කියලා. ඒතර මේ හේතු සංග්‍රහය තුළදී තමයි මේ හේතු ගැන හොඳටම ඉගෙන ගන්නට ලැබෙන්නේ. දැන් මේවා අපි නාමික වශයෙන් මතක තියාගනිමු. එතකොට ධර්මයේ තුල හේතු නමින් භාවිත කරන ධර්මයන් එකක්වත් නොයෙදෙන සිත්වලට තමයි අහේතුක සිත් කියලා කියන්නේ. ඒතර මේ අහේතුක සිත්වල හේතු නමින් භාවිත කරන ධර්මයන් එකක්වත් යෙදිලා නැහැ. අන්න ඒ අර්ථයෙන් තමයි මේවට අහේතුක සිත් කියලා කියන්නේ. ලෝභ මූලික, ද්වේෂ මූලික, මෝහ මූලික කියන අකුසල් සිත් 12ට වඩා හාත්පසින්ම වෙනස් සිත් කොට්ටාසයක් තමයි අහේතුක සිත් කියලා කියන්නේ. දැන් අපි අකුසල් සිත් ගැන ඉගෙන ගන්නකොට ඒව අපි ඉගෙන ගත්තේ අකුසල සිත් හැටියට. නමුත් දැන් අහේතුක සිත් ඉගෙන ගන්නකොට මේ සිත් ගැන අපි කියන්නේ කුසල් ගැන නෙවෙයි අකුසල් ගැනත් නෙවෙයි. මෙතනදී අපි භාවිත කරන නාමයක් තමයි විපාක කියන නාමය. දැන් ඒ නිසා තමයි අකුසල විපාක සිත් 7ක් වශයෙන් කුසල විපාක සිත් 8ක් වශයෙන් ක්‍රියාසිත 3ක් වශයෙන් දේශනා කරලා තියෙන්නේ. ඒතර විපාක සිත් කියලා කියනකොට විපාකය කියලා කියන්නේ කුසල් සිත් වලටවත් අකුසල් සිත් වලටවත් නෙවෙයි. මේවට විපාක කියලා කියන්නේ වෙනත් කල කුසලයක සහ අකුසලයක ඵලයක් හැටියට එන එක තමයි අපි විපාක කියලා කියන්නේ. කියන්නේ යම් දවසක අපි කුසලයක් හෝ අකුසලයක් රැස් කළා නම් එතකොට අපි ඒක රැස් කරන්නේ වර්තමාන මොහොත තුල. දැන් කුසලයක් රැස් කරනවා නම් අකුසලයක් රැස් කරනවා නම් ඒ ඔක්කොම අපි රැස් කරන්නේ මේ මොහොත තුලමයි. එතන ඒ වෙලාවෙම ලැබෙන්නේ ඒක විපාකයක් නෙවෙයි. එතරන්නේ ඒක විපාකේ ලැබෙන්න සමහරට කල්ගත වෙන්න පුළුවන්. ඒ කර්මයේ මේරීමටපත් වෙලා එයින් ලැබෙන ඵලය තමයි විපාකය කියලා කියන්නේ. ඒතර මේ විපාක සිත් කියන දේවල් බොහෝම සියුම්. ඒ වගේම බොහෝම සංසුන් සාමකාමී සිත් කොටසක් තමයි මේ විපාක සිත්. ඒ නිසා තමයි මේ විපාක සිත් හඳුන්වනකොට බොහෝ විට හඳුන්වන්නේ උපේක්ෂා සහගත කියන නාමයෙන්. ඒ උපේක්ෂා සහගත කියන නාමයෙන් හඳුන්වන්නේම මේ සිත් බොහෝම සාමකාමී සංසුන් ස්වභාවයෙන් යුක්ත සිත් කොටසක් නිසා තමයි මෙම උපේක්ඛා සහගත කියන නාමයෙන් හඳුන්වන්නේ. ඒතර මූලික වශයෙන් අපි ඉගෙන ගන්නේ අ හේතුක සිත් ඉගෙන ගන්නකොට අකුසල විපාක සිත් හතක් පිළිබඳව එතකොට මෙතන අකුසල විපාක සිත් 7 කියලා කියන්නේ දැන් ඔය ඇත්තෝ අකුසල් සිත් 12ක් ගැන ඉගෙන ගත්තානේ. එතකොට අන්න අකුසල් සිත් 12ටම ලැබෙන විපාක වශයෙන් තමයි මේ අකුසල් විපාක සිත් 7 හඳුන්වලා දීලා තියෙන්නේ. ඒ කියන්නේ අර අකුසල් සිත් 12ට ලැබෙන ඒ කියන්නේ උද්දච්ච සංපයුක්ත සිත හැරුණකොට අකුසල් සිත්වලට ලැබෙන විපාක වශයෙන් ලැබෙන්නේ මේ කතා කරන අහේතුක සිත් කොටසේ තියෙන අකුසල විපාක සිත් 7යි. ඊතුරේ අකුසල විපාක සිත් 7 තමයි උපේක්ඛා සහගත චක්කු විඥාන සිත, උපේක්ඛා සහගත සෝත විඥාන සිත, උපේක්ඛා සහගත ගාහන විඥාන සිත, උපේක්ඛා සහගත ජීවහා විඥාන සිත දුක්ඛ සහගත කාය විඥාන සිත ඊළඟට තියෙනවා උපේක්ඛා සහගත සම්පටිච්ඡනය උපේක්ඛා සහගත සන්තීර්ණය කියලා සිත් හතක් මෙතන කියලා දෙනවා මේ සිත් හතට භාවිත කරන නාමය තමයි අකුසල විපාක කියන නාමය. එතන දැන් මේ දේවල් අපි තේරුම් ගන්නකොට මුලින්ම අවබෝධ කරන්නට ඕන මේ කුසල් ගැනවත් අකුසල් ගැනවත් නෙවෙයි කියන්නේ මේ අකුසලයක විපාකයක් හැටියට ලැබෙන සිත් කොටාසයක් ගැනයි මේ කතා කරන්නේ. ඒ නිසා නුවණින් මේක අපේ තේරුම් ගන්නට ඕන. ලේසි නෑ මේක තේරුම් ගන්න බොහොම අමාරුයි. ඒතර දැන් මුලින්ම කියලා දෙන්නේ උපේක්ඛා අකුසල විපාක උපේක්ඛා සහගත චක්කු විඥාන සිත කියලා. ඒතර මෙතන උපේක්ඛා සහගත අකුසල විපාක චක්කු විඥාණය කියලා කියන්නේ කවරක්ද කියලා අපි මුලින්ම තේරුම් ගන්නට ඕන. ඒ කියන්නේ දැන් යම් වෙලාවක අකුසල විපාක චක්කු විඥානයක් ඇති වෙන්නේ චක්ක ප්‍රසාදයට අනිෂ්ඨාරම්මණයක් ගැටීම හේතු කරගෙනයි. පැහැදිලිනේ? දැන් චක්ක ප්‍රසාදය කියලා කියන්නේ කර්මයෙන් හටගන්න උපාදාය රූපයක් තමයි ප්‍රසාද රූපය කියලා කියන්නේ. ඒක ඇසෙහි හටගන්න ප්‍රසාද රූපය නිසා ඒකට අපි කියනවා චක්කු ප්‍රසාදය කියලා. ඒතර දැන් ඇස ගැන කතා කරන එක අපිට රූප කාණ්ඩයේදී රූපය ඉගෙන ගන්නකොට හොඳට ඉගෙන ගන්නට පුළුවනි. දැන් ඇස ගැන කියනකොට ඇසේ කොටස් දෙකක් ගැන අපි කතා කරනවා සසම්භාර චක්කුව සහ ප්‍රසාද චක්කුව කියලා. ඒතර සසම්භාර චක්කුව කියලා කියන්නේ මේ සම්පූර්ණ ඇසට. ඒ කියන්නේ මාංශමය ඇසට අපි කියනවා සසම්භාර චක්කුව කියලා. ප්‍රසාද චක්කුව කියලා කියන්නේ කර්මයෙන් හටගන්න මේ රූපයන්ගේ ප්‍රසාදය. කියන්නේ මේ රූපයන්ගේ ඡායාව ගත හැකි ප්‍රසාද රූපයක් තමයි කර්මයෙන් හටගන්නේ. අන්නේ ප්‍රසාද රූපයට තමයි අපි කියන්නේ චක්ක ප්‍රසාදය කියලා. එතකොට මේ බාහිරින් තියෙන රූපයන්ගේ ඡායාව වැටෙන්නේ ඒ චක්ක ප්‍රසාදයටයි ප්‍රසාද රූපයටයි. එතකොට ඒක කර්මයෙන් හටගෙන තියෙන්නේ. අන්න එතකොට යම් වෙලාවක කෙනෙක්ගේ సంతානය තුළ අකුසල විපාක උපේක්ඛා සහගත චක්කු විඥානයක් ඇති වෙන්නේ ඒ චක්කු ප්‍රසාදයට අනිෂ්ඨ රූපයක් ග්‍රහණය වුණාම ඒක අපි මේ විදිහට තේරුම් ගනිමු. දැන් ඉෂ්ඨ ඉෂ්ඨාරම්මන සහ අනිෂ්ඨාරම්මන කියලා ආරම්මණයන් තුල කොටාස දෙකක් තියෙනවා. ඒතර ඉෂ්ඨාරම්මන කියලා කියන්නේ ඒක ගන්නෙ මධ්‍යම සත්වීන්ගේ ප්‍රමාණයට අනුරූපීව ඒ කියන්නේ දැන් කාලාන්තරයක් තිස්සේ මේ සත්වයා විසින් යමක් ඉෂ්ටයි කියලා සම්මත කරගෙන තියෙනවා නම් ඒක ඉෂ්ඨාරම්මණයක් බවට පත් වෙනවා. තවත් අවස්ථාවන් තුල ඉෂ්ඨාරම්මණය පවා විපල්ලාසයන් හේතු කරගෙන අනිෂ්ඨාරම්මණයන් හැටියටත් වැටහෙන්න පුළුවන්. අනිෂ්ඨාරම්මණයත් සංඥා විපල්ලාසයන් වශයෙන් ඉෂ්ඨාරම්මණයක් හැටියටත් වැටහෙන්න පුළුවන්. ඒ නිසා අපි දැන් තේරුම් ගන්නට ඕන දැන් අකුසල් විපාක දැන් අකුසල විපාක සිත් ගැන ඉගෙන ගන්න නිසා දැන් හොඳට මතක තියාගන්න අපි දැන් කතා කරන්නේ අකුසල විපාක පිළිබඳව කියලා. එතකොට ඔන්න දැන් බාහිර ලෝකේ තියෙනවා අනිෂ්ඨාරම්මන කියලා රූප කොටාසයන්. ඒ කියන්නේ තමන්ට අප්‍රිය අමනාප රූපවලට තමයි අපි කියන්නේ අනිෂ්ඨාරම්මන කියලා. එතනදී දැන් හිතන්න දැන් තමන් දකින්න අකමැති රූපයක් තියෙනවා. ඒ තමන් දකින්නට අකමැති රූපයක් යම් වෙලාවක චක්කු ප්‍රසාදයේ ගැටුනොත් ඒ අනිෂ්ඨාරම්මණය ගැටෙන්නේම අකුසලයක විපාකයක් හැටියටයි. ඒ කියන්නේ දැන් ඔන්න තමන් දැන් අනිෂ්ඨාරම්මන කියන්නේ මොනවද කියලා අපි පහෝගියේ වැඩසටහන් වලදී කතා කරලා තියෙනවා. ඒ කියන්නේ දැන් අපි කිව්වා දැන් රූප හැටියට කියනවා නම් දැන් ওই බාහිර ලෝකයේ තියෙන දකින්නට පිළිකුල් කරන දේවල්. කියන්නේ මල මුත්‍ර අසුචි කුණු ගොඩවල් සෙම් සොටු ওই දේවල් ඔක්කොම අනිෂ්ඨාරම්මන. ඒ වගේම Taman යම්කිසි සත්වයක් සමග විරුද්ධයි නම් අමනාපයි නම් ඒ සත්වයා Tamanට අනිෂ්ටයි. එතකොට ඔන්න යම් වෙලාවක Tamanගේ ඇසින් මේ විදිහේ අනිෂ්ට රූපයක් දකින්නට ලැබෙනකොට ඒ රූපේ දකින සිතට අපි කියනවා චක්ක විඥාන සිත කියලා. ඒතර රූපේ දකින්නේ මමවත් නෙවෙයි ආත්මයවත් නෙවෙයි වෙන කවුරුවක්වත් නෙවෙයි රූපේ දකින්නෙක් නෑනේ ඒ වෙලේ සිද්ධ වෙන්නේ ආරම්මණයක් හේතු කරගෙන සිතක් පහළ අන්න යම් වෙලාවක රූපයක් අරමුණු කරගෙන සිතක් පහළ වෙනකොට අපි සම්මුතියෙන් නාමයක් භාවිත කරනවා මම රූපයක් දැක්කා කියලා. මම රූපයක් දැක්කා කියලා සම්මුතියෙන් ප්‍රඥප්තියෙන් අපි ඒක භාවිත කළාට ධර්මතා වශයෙන් සිද්ධ වුණේ රූපයේ දැකීම වශයෙන් චක්කු විඥාන සිතක් පහළ වීම. අනේ චක්කු විඥාන සිත පහළ වීම අපි සිතක් පහළ වීමක් හැටියට දකින්නේ නැතිව මම රූපයක් දැක්කා කියලා අන්න සත්ත්ව පුද්ගල භාවයෙන් සක්කාය දිට්ඨියෙන් යුක්තව ග්‍රහණය කරගන්නවා. අන්න මුලා භව. නමුත් ධර්මතා වශයෙන් සිද්ධ වුණේ හේතු ප්‍රත්‍යයන්ට අනුරූපීව නාම රූප ධර්මයක් හටගත්තා නිරුද්ධ වුණා. එතකොට අන්න තමන් තුළ රූප දැකීම වශයෙන් ඒ මොහොතේදී පහළ වුණේ කුසල් සිතක්වත් අකුසල් සිතක්වත් නෙවෙයි විපාක සිතක්. තේරුණාද? ඒ මොහොතේ පහළ වුණේ විපාක සිතක්. ඒතර තමන්ට ඒ අනිෂ්ඨාරම්මණය දකින්නට හේතු උනේ තමන් පූර්ව භවයේ කරපු අකුසල විපාකයක්. ඒක මොකද මේ විපාකසෙත් තේරුම් ගන්න හරීම අමාරුයි කියලා. දැන් ඒක මේ විදිහට ගන්නකො දැන් හිතන්න දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් අපි පාරේ යනකොට ඒ විදිහේ අනිෂ්ටතයක් දකිනවනේ. එතකොට පහලන්නේ අකුසල විපාක චක්කු විඥානයක්නේ. එතකොට අකුසල විපාක කියලා කියන්නේ තමන් ඒ අනිෂ්ඨාරම්මනේ ඒ මොහොතේදී දකින්න పూర్වයේ කරපු අකුසලයක් තියෙන්න ඕන. මොකද කිසිම දෙයක් අහේතුකව සිද්ධ වෙන්නේ මේ ජීවිතේ. සත්වයක් තුල අහේතුකව කිසිම දෙයක් වෙන්නේ නැහැ. කෙනෙක්ට හිතෙන්න පුළුවන් අපි අනේ වෙලාවට ඒ විදිහේ අනිෂ්ට රූප දකින්න අපි එච්චර කර්ම කරලා තියනවාද කියලා කුසල් කර්ම. ඇත්තටම කරලා තියෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කම්ම සූත්‍රයේදී මහණෙනි මේ ඇස කියලා කියන්නේම පැරණි කර්මයක්. ඒතර බලන්නකෝ මේ ඇස කියලා කියන්නේම පැරණි කර්මයක්. කන කියන්නේ පැරණි කර්මයක්. නාසය කියන්නේ පැරණි කර්මයක්. දිව කියන්නේ, කය කියන්නේ පැරණි කර්මයක්. එතකොට දැන් ඒක පැහැදිලිනේ පැරණි කර්මයක් කියනකොට අර පටිච්ච සමුප්පාදයේ ඉගෙන ගන්නකොටත් ඒ ඉදිරියේදී දැනගන්නට ලැබී බොහොම විස්තරාත්මකව ඊළඟට අපි ප්‍රතිසන්දිය ලබනකොටත් දැන් ප්‍රතිසන්දිය ලබන්නේත් මොකක් හැටියටද? කර්ම විපාකයක් හැටියට නේද? කියනන්න පැරණි කරපු කර්මයක විපාකයක් හැටියට ප්‍රතිසන්දිය ලබන්නේ. එතකොට අන්න ප්‍රතිසන්දි සිතත් එක්කම පහළ වෙන රූප කොටාසයක් තියෙනවානේ. එතන මේ චක්කු ප්‍රසාදාදී රූප ඔක්කොම කර්මයෙන් හටගන්න රූප. එතකොට අන්න බලන්න දැන් මේ විදිහේ බුදුහාඳුරු පෙන්වුවේ එකයි මේ ඇස කියලා කියන්නේ පැරණි කර්මයක්. ඒතර ඇසෙන් යම් වෙලාවක අනිෂ්ඨාරම්මණයක් දකිනකොට ඒ මොහොතේ පහළ වෙන්නේ අකුසල විපාක, උපේක්ෂා සහගත චක්කු විඥාන සිත කියන විපාක සිතක්. ඒතර අන්න තමන් ඒ මොහොතේදී ඒ විදිහේ අනිෂ්ට රූපයක් දකින්නට නම් දැක්කේ වෙන හේතුවක් නිසා නෙවෙයි තමන් ඊට අනුරූපී වෙන අකුසල කර්මයක් මීට පෙර සසරේ කවදා කරලා තියෙනවා. අකුසල විපාකයක් පහළ වුණේ ඒ නිසයි. ඒතර අපි තුල ඒ හැම වෙලාවකම අනිෂ්ට රූපයක් දකින වාරයක් පාසාම පහළ වෙන්නේ අකුසල විපාක උපේක්ෂා සහගත චක්කු විඥානයක්. හැබැයි ඒ සිත කුසලයක්වත් අකුසලයක්වත් නෙවෙයි විපාක සිතක්. නමුත් අර ධර්මතා ගැන අවබෝධයක් නැති නිසා අපි මොකද කරන්නේ ඒ పూర్ව භවයේ කරපු කර්මයක විපාකයක් පළ දෙනකොට ඒ විපාකයක් නේද ඵල දුන්නේ. ඒ විපාකයක් නිසානේ අකුසල විපාක චක්කු විඥානේ ඇති උනේ. අන්න එතකොට අපි මොකද කරන්නේ? අලුතෙන් අකුසල කර්මයක් බවට පත් කරගන්නවා ඒක. දැන් අකුසල විපාකයක් මේ ඵල දුන්නේ. නමුත් අපේ තියෙන අනුවණකම නිසා අපේ අලුතෙන් අකුසල කර්මයක් රැස් කරගන්නවා. කොහොමද ඒ රැස් කරගන්නේ? මතක ඇතිනේ අපි කිව්ව අපි ඒ වගේ දෙයක් දැක්ක ගමන් මොකද කරන්නේ සමහර ලාවට? ගැටෙනවනේ දේත් එක්ක. තරහක් ඇති කරගන්න හිතන අපි අනිෂ්ඨාරම්මණයක් හිට අපි අකමැති සත්වයක ඉදිරියට මුණ ගැහුණා කියලා. ඒතර මේ මුණ ගැහුවනේ අකුසල විපාකයක් හැටියට. එතකොට අන්න අපි ඒක ඒකට බැනලා හරි ඒකෙන් ගැටිලා හරි ඒකත් එක්ක අපේ දේශමූලික ජවන්සිත පෙලක් පහල කරගන්නවා. අන්න ඒක තමයි බුදුහාමුදුරුව පෙන්වන්නේ කම්ම විපාකාවත් තන්තේ විපාකෝ කම්ම සම්භවෝ කම්ම විපාකාවත්තන්ති කර්මය විපාකයන් මූලික කොට පවතිනවා අන්න කම්ම විපාකාවත්තන්ති විපාකෝ කම්ම සම්භවෝ ඒ විපාකයේ විඳිනකොට ආයෙත් අලුතෙන් කර්මයක් උපද්දව ගන්නවා තස්මා පුනබ්භවෝ හෝති ඒ නිසා පුනර්භවය කියන එකක් විද්‍යමානයි ඒවං ලෝකෝ පවත්තති මේ විදිහට ලෝකය පවතිනවා දැන් පැහැදිලි නේ දන්න පැරණි කර්මයක් විපාක කර්මයන් තුළ විපාක තියෙනවා ඒ පැරණි කර්මය විඳිනකොට විපාක දෙනකොට ආයත් කර්මයක් රැස් කර ගන්නවා. දැන් පැහැදිලි යන චක්කු විඤ්ඤා අකුසල විපාක චක්කු විඤ්ඤාණයක් පහළ වුණා. පැරණි කර්මයක් නිසා මේ අනිෂ්ඨාරම්මණයක් සම්මුඛ වීමෙන් අපි ඒක සිතක් හැටේට දකින්නේ නැතිව ඒකත් එක්ක ගැටිලා අකුසල් ජවන් සිත් පෙලක් බවට පත් කරගෙන අකුසල් කර්මයක් ඒ මොහොතේදී අලුතෙන් රැස් කර ගන්නවා. අන්න බලන්නකො එතකොට අන්න අපි තේරුම් ගන්නට ඕනේ මොහොත තුල අන්න ඒ වගේ ආරම්මණයක් මුණ ගැහෙනකොටම අපි දැක්කනම් ඒ දෙයක් එතකොටම හිතන්නට ඕනේ මේ පහළ වුණේ අකුසල විපාක චක්කු විඥානයක්. ඒක කුසල් අකුසල් නෑ කියලා එතනින්ම නවත්ත ගන්නට ඕන. මොකද එහෙම වුණොත් ඉතින් ඉදිරියට අකුසල් සිත් පහළ වෙන්නේ එතන පහළ වෙන්නේ ඥාන සංපයුක්ත කුසල් සිතක් තමයි පහළ වෙන්නේ. ඇයි? Taman මේ මොහොතේ ඥානයෙන් තමයි ඒක දැක්කේ මේ පහළ වුණේ අකුසල විපාක චක්කු විඥාන සිතක් කියලා. පැහැදිලිද? අන්න එතකොට දැන් අන්න ඒ අනුසාරයෙන් තමයි ඉතිරි සිත් ගැනත් කියන්න තියෙන්නේ. ඒතර දැන් අහේතුක සිත්වල මේ එක සිතක් හරියට තේරුම් ගත්තොත් අන්න ඉදිරි ඉදිරි සිත් තේරුම් ගන්න බොහොම පහසු වෙනවා. ඒක මේ අභිධර්මයේ තියෙන එක ලක්ෂණයක් තමයි මූලික කාරණා ගැන හොඳට අවබෝධයක් ඇති කරගත්තොත් ඉදිරියේ තියෙන කාරණාවන්ගේ හේතුප්‍රත්‍ය දකින්න හරිම පහසුයි. ඒකට මුලින් ඉඳන් හොඳට ඉගෙනගෙන යන්නට ඕනේ. ඒතර දැන් පැහැදිලි වෙනවා. අපිට යම් වෙලාවක අනිෂ්ට රූපයක් දැක්කා කියලා කියන්නේ ඒ මොහොතේ පහළ වෙන්නේ අකුසල විපාක උපේක්ෂා සහගත චක්කු විඥානයක්. ඒක පැහැදිලිද? අන්න ඒකයි. ඊළඟට ඊළඟ සිත තමයි අකුසල විපාක උපේක්ෂා සහගත සෝත විඥානය. ඊට සෝත විඥානය කියලා කියන්නේ දැන් හිතන්න දැන් අකුසල විපාක සෝත විඥානයක් පහළ වෙන්නේ අනිෂ්ට ශබ්දයක් සම්මුඛ වීමෙන් සෝතප්‍රසාදයට. ඒ කියන්නේ දැන් තමන් අහන්න අකමැති ශබ්දයක් අහන්නට ලැබෙනවා. හිතන්න තමන්ට කෙනෙක් බනිනවා එහෙනවා. කෙනෙක් දොස් කියනවා එහෙනවා තමන්ට. එතකොට අන්න මේ පරුස වචනේ අහන්නට ලැබෙන්නේ කවරක් නිසාද? අකුසල විපාකයක් නිසා. ඒ කියන්නේ තමන්ට ඒ වචනේ ඇහුණා කියලා කියන්නේ සිතක් පහළ වුණා කියන එකනේ. එතකොට අන්නේ සිතක් පහළ වීමම තමයි අපි කියන්නේ අපි ඒ ශබ්දේ ඇහුවා. ධර්මතාව වශයෙන් තියෙන්නේ අකුසල විපාක උපේක්ෂා සහගත සෝත විඥානයක් පහළ වුණා. එතකොට තමන් ඒ මොහොතේදී ඒ වගේ අප්‍රසන්න වචන පෙළක් අහන්නට උනේ තමන් සසරේදී කරපු කර්මයක් ඒකට උපනිශ්‍රේ වුණා. එතකොට අන්න ඒ නිසා තමයි මේවට විපාක සිත් කියලා කියන්නේ. ඒතර අපි ඒක විපාක සිතක් හැටියට දකින්නේ නැති නිසා ගොඩක් වෙලාවට අර කෙනා අපිට බැන්නා කියලා හරි දොස් කිව්වා කියලා හරි අපි ඒ ආරම්මණයත් එක්ක ඝට්ටනයක් ඇති කරගෙන අලුතෙන් අකුසල කර්මයක් රැස් කර ගන්නවා. දැන් මතක ඇති බුදුරජාණන් වහන්සේටත් නොඑක් ආකාරයේ බැනුම් අහන්න සිද්ධ වුණා. නේද? චින්චමානිකාවාදී අය කොච්චර බැන්නද? සුන්දරී පරිබ්‍රාජිකාව මරලා හැංගුවාට පස්සේ සමාජයේ මිනිස්සු පිණ්ඩපාතේ යනකොට බනිනවා. එතකොට බුදුහාමුදුරන් කොයිතරම් දොස් කිව්වද අර මේ කාගේද යසෝදරා දේවියගේ තාත්තා සුප්‍රබුද්ධ රජතුමා කොයිතරම් දොස් කිව්වදනේ මිනිස්සු ධම්මලා පිණ්ඩපාතේ වඩිනකොට. එතකොට ඒ හැම වෙලාවකම තථාගතයන් වහන්සේටත් පහළ වුණේ අකුසල විපාක උපේක්ඛා සහගත සෝත විඥානය. නමුත් එතනින් එහාට මුකුත් උන්නේ ආයේ ඒක නමුත් ඊට පස්සේ එතන ක්‍රියාසිත බවට පත් වුණා. ඒවා ඉදිරියේදී ඉගෙන ගන්නට ලැබෙවි. ඒතර බුදුහාමුදුරුවන්ට පවා රහතන් වහන්සේලාට පවා අනිෂ්ට shabdයක් ඇහෙනකොට ඒ විලේ පහළ වෙන්නේ අකුසල විපාක උපේක්ඛා සහගත සෝත විඥානයක්මයි. අපිට පහළ අපිට ඒ වගේ අනිෂ්ට shabdයක් ඇහෙනකොටත් පහළ වෙන්නේ අකුසල විපාක උපේක්ඛා සහගත සෝත විඥානයක්මයි. වෙනස තියෙන්නේ එවැනි උතුමන් වහන්සේලාට ඒ සිත පහළ වන ඉතිනින් පස්සේ ආය කුසල් අකුසල් පහළ වෙන්නේ ක්‍රියාසෙත් පහළ වෙන්නේ ජවන්සෙත් හැටියට. නමුත් සාමාන්‍ය ලෝක සත්වයා අනුවණින් හිටියොත් ඒ වෙලාවේ පහළ වෙන්නේ අකුසල් ජවන්සෙත්. ඇයි අපි ආරම්මණයත් එක්ක ගැටෙනවානේ. අසවලා මට බැන්නා, දොස් කිව්වා, පරුස වචනෙන් බැන්නා කියලා අපි ආරම්මණයත් එක්ක ගැටීම තුළ අකුසලයක් උපද්දව ගන්නවා. අන්න අර විපාකයක් හැටියට පහළ වෙච්ච සිත අපි කර්මයක් බවට පත් කරගත්තා. අන්න මුලාව. යම් වෙලාවක මේ මොහොතේදී හිතුවනම් දැන් මේ වෙලාවේ මට පහළ වෙන්නේ අකුසල විපාක උපේක්ඛා සහගත සෝත විඥානයක් පමණයි. මේක මේ పూర్වයේ කළපු අකුසලයක විපාකයක් හැටියට පහළ වෙච්ච සිතක් කියලා දැනගත්තොත් ඉතින් ඉහට ආය කර්මයක් රැස් වෙනවද? නෑ නේද? ඒ ආරම්මණයත් ගැටෙන්න යන්නේ නෑ. ඒ නිසා එතන ඉඳලා සාමකාමීව ඥාන සංපයුක්ත කුසල් ජවන් සිත් පෙලක් බවට පත් වෙලා අන්න කුසලයක් උපද්දවා ගන්නවා. ඊතරන්නේ මේ ඔක්කොම අ හේතුක සිත්. විපාක සිත්. එතකොට ඒ වගේම තමයි දැන් චක්කු විඥාන සිත වගේමයි සෝත විඥාන සිතක්. ඊළඟට තියෙනවා උපේක්ඛා සහගත අකුසල විපාක ගාහන විඥාන සිත කියලා. දැන් ගාහන විඥාණයෙන් කරන්නේ ගඳ සුවඳ දැනගන්න එකනේ. ඉතින් අපි යම් වෙලාවක ගඳ සුවඳ දැනගත්තා මට ගඳක් සුවඳක් දැනුණා කියලා කියන්නේ ගහන විඥාන සිතක් පහළ වුණා. කියන්නේ සිතක් පහළ වුණා. ඒ සිතෙන් කරන කෘත්‍ය අනුව ඒ සිතේ ස්වභාවය තමයි මේ ගන්ධය දැනගන්න එක. අන්න ඒ නිසා අපි ඒකට කියනවා අර කියන්නේ ద్వාරික වශයෙන් ඒ ద్వාරයන්ගේ නමින් අපි සිත හඳුන්වන්නේ. ඒ නිසා තමයි ඒකට කියන්නේ ගහන විඥාන සිත කියලා. ඒව ඉදිරියේදී ద్వාරික සිත් ගැන කියන ඉගෙන ගන්නට ලැබේවි. ඒතර මේ ගාහන විඥාන සිතෙන් කෙරෙන්නේ ගඳ සුවඳ දැනගන්න එක. ඒතර සත්වයේක් පුද්ගලයෙක් නෙවෙයි මේක කරන්නේ සිතක් පහළවීමක් පමණයි. එතකොට අන්න යම් වෙලාවක අප්‍රසන්න ගන්ධයක් ආග්‍රහණය වුණා නම් අප්‍රසන්න ගන්ධයක් දැනුණා නම් අන්න ඒ වෙලාව අපි කියනවා අමිහිරි ගඳක් දැනුණා කියලා. අන්න ඒ මොහොතේදී පහළ වෙන්නේ අකුසල විපාක උපේක්ඛා සහගත ගාහන විඥාන කියන සිතක් පහළ වුණේ. එතකොට ඒකත් විපාක සිතක් කුසල් අකුසල් නෙවෙයි. නමුත් සත්වයාගේ තියෙන ඥානයට අනුරූපීව ඒක යෝනිසෝ මනසිකාරයට සහ යෝනිසෝ මනසිකාරයට අනුරූපීව ඒක කුසල් ජවන් සිත් පෙළක් බවට හෝ අකුසල් සිද්ධාවන් පෙළක් බවට මේ සත්වයා එක පත් කර ගන්නවා. එහෙනම් අපි කල යුතු වන්නේ එවැනි අවස්ථාවන් තුළ සිත මනවින් හඳුනාගෙන ඒක සිතක් හැටියටම දකින්න උත්සාහයක් දරන එක. ඊළඟට තියෙනවා උපේක් අකුසල විපාක උපේක්ෂා සහගත ජීවහා විඥානය කියලා. ඒ කියන්නේ අපිට යම්කිසි අනිෂ්ට රසයක් දැනුනොත්. ඒ කියන්නේ දැන් අනිෂ්ට රස කියන්නේ දැන් අමිහිරි රසයන් තියෙනවා. දැන් තිත් කසට ওই විදිහේ අමිහිරි රසයන් තියෙනවානේ. ඒතර යම් වෙලාවක අපිට අමිහිරි රසයක් දැනුනොත් දිවෙන් දැනගත්තොත් අන්න ඒ මොහොතේදී පහළ වෙන්නේ අකුසල විපාක උපේක්ඛා සහගත ජීවහා විඥාණය කියන සිත. ඒතර ඒක කුසල් අකුසල් නෙවේ పూర్වේ කරපු අකුසලයක විපාකයක් ඒක. මොකද විපාක සිතක් තියෙන්න නම් ඒකට උපකා උපනිශ්‍රේ වෙන අකුසලයක් කරලා තියෙන්නේ නැහැ. මොකද අකුසලයක් අකුසල කර්මයක් නැත්තම් විපාක සිතක් පහළ වෙන්න හේතුවක් නැහනේ. එතන මේ හැම වෙලාවකම විපාක සිත කියලා කියනකොටම තේරුම් ගන්නට ඕන මේකට හේතු වෙච්ච කර්මයක් කිනම් කාලයක හෝ සිද්ධ කරලා තියෙනවා කියලා. ඊතරන්නේ අනිෂ්ට රසය තුල පහළ වුණේ අකුසල විපාක උපේක්ඛා සහගත ජීවහා විඥානියක්. ඒ වෙලේ අපි කල යුත්තේ සිත සිතක් හැටියට හඳුනා ගැනීම විනා ඒකත් එක්ක ඝට්ටනයක් ඇති කර ගැනීමවත් ලෝභ මූලික සිතක් ඇති කර ගැනීමවත් නෙවෙයි සිත සිත හැටියට දැකලා ඥාන සංපයුක්ත සිතක් බවට පත් කරවා ගන්න එක. ඊළඟට තියෙනවා දුක්ඛ සහගත කාය විඥානය කියලා. දැන් මෙතන දුක්ඛ සහගත කාය විඥානය කියලා කියන්නේ අනිෂ්ඨාරම්මණයක් ගැටෙන එක. ඒ කියන්නේ දැන් තමන්ගේ ශරීරයේ අනිෂ්ඨාරම්මණයක් ගැටෙනකොට ඒකට පොට්ටබ්බේ කියලා කියන්නේ. ඒ පොට්ටබ්බය කියලා කියන්නේ පඨවි, තේජෝ, වායෝ කියන ධාතු තුන. තමයි මෙතන පොට්ටබ්බය කියලා කියන්නේ. ඔව් එතකොට මෙතන තියෙන්නේ දුක්ඛ සහගත කාය විඥානය කියලා එකක්. මේක හොඳට මතක තියාගන්න. ඒතර මෙතන යම් වෙලාවක අපට ශරීරයට අනිෂ්ට ආරම්මණයක් ගැටුනොත් ඒ කියන්නේ අපි හිතමු කෙනෙක් අපිට පහරක් ගසනවා. එක්ක අපේ පාදය හෝ හිස හෝ කය හෝ යම්කිසි වස්තුවක් සමග වේගයෙන් ගැටෙනවා. ඒතර තමන්ට වේදනාවක් ඇති වෙනවා. අන්න එවන් අවස්ථාවන් තුල පහළ වෙන්නේ දුක්ඛ සහගත කාය විඥානයක්. ඒතර එවෙන් අවස්ථාවක් උදා වෙන්න උපකාර වෙච්ච හේතුවක් අනිවාර්යයෙන්ම තියෙනවා. දැන් තමන් තේරුම් ගන්නට ඕන දැන් බලන්න මූලික සිත් අපි ඔක්කොම භාවිත කළේ උපේක්ඛා සහගත නමින්. මතක ඇතිනේ අපේ සිත් ඔක්කොම භාවිත කළේ උපේක්ඛා සහගත චක්ක විඥානේ, උපේක්ඛා සහගත සෝත විඥානේ, උපේක්ඛා සහගත ගාහන විඥානේ, උපේක්ඛා සහගත ජීවහා විඥානය. නමුත් මෙතන විතරක් දුක්ඛ සහගත කාය විඥානේ. එහෙනම් අර මුල් සිත් සියල්ලම උපේක්ඛා සහගත වෙන්නත් මෙතන දුක්ඛ සහගත වෙන්නත් හේතුව කුමක්ද? ඒකටත් හේතුවක් තියෙනවා. ඒ කියන්නේ දැන් අපි කිව්වා හැම වෙලාවකම සිතක් උපේක්ඛා සහගත වෙන්නේ මධ්‍යස්ථාරම්මණය තුලනේ. ඒතර මේ දේවල් විපාකසිත නිසා ස්වභාවයෙන්ම බොහොම සංසුන්. ඒ නිසා මේ ඔක්කොම උපේක්ඛා සහගතයි. දැන් චක්කුද්්වාරේ සෝතද්්වාරික වශයෙන් සිත් පහළ වෙනකොට චක්කු ප්‍රසාදේ රූපා රූපාරම්මණයක් ගැටෙනවා කියන්නේ වේගවත් ගැටීමක් නෙවෙයිනේ. මේක බොහොම සියුම්ම වෙන ගැටීමක්. පස්සය කියලා කියන්නේ පස්ස චෛතසිකය. දැන් ඉදිරියේදී ඔක්කොම තේරුම් ගන්න පුළුවන්. දැනට සාමාන්‍යයෙන් ඒ ඥාන එකතු කරගන්න. එතන මෙතන පස්සය කියලා කියන්නේ ඝට්ටණය කියලා කියන්නේ හරියට අර පොලුන් පෙදක් පොලුන් පෙදක් එක්ක ගැටෙනවා වගේ. එතනත් ගැටීමක් නේ තියෙන්නේ. දැන් පොළුන් පෙදක් පොළුන් පෙදක් එක්ක ගැටෙනකොට එතන ලොකු ගැටීම් ගැටණයක් තියනවාද? නෑ නේද? බොහොම සංසුන්. අන්න ඒ වගේ ගැටණයක් තියෙන. ඒතර මේ චක්කු ප්‍රසාදේ රූපාරම්මණයක් ගැටෙනවා කියලා කියන අන්න ඒ වගේ බොහොම සියුම් මේ රූපේ ගැටෙන්නේ චක් දැන් රූපේ තියෙන ඡායාව විතරයි ගැටෙන්නේ. රූපත් ඡායාව තමයි චක්කු ප්‍රසාදේ ගැටෙන්නේ. ඉතින් ඒක බොහොම සියුම් තැනක් අවබෝධ කරගන්න දුෂ්කර තැනක්. ඉතින් ඒක හරියට උපමා වශයෙන් දක්වලා තින හරියට පුළුන් පෙදක් තවත් පුළුන් පෙදක් එක්ක ගැටීමක් වගේ කියලා. ඒතර ඒ වගේම තමයි සෝත ප්‍රසාදයේ ගැටෙන්නේත්, ගහන ප්‍රසාදයේ ගැටෙන්නේත්, ජීවහා ප්‍රසාදයේ ගැටෙන්නේත් අන්න ඒ වගේමයි. නමුත් කාය ප්‍රසාදයේ ගැටෙන්නේ එහෙම නෙවෙයි. දැන් කාය ප්‍රසාදයේ ගැටෙන්නේ පොට්ටබ්බය කියන ආරම්මණය තුල තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතරම. එතන පොට්ටබ්බේ කියලා ගන්නේ පඨවි, තේජෝ, වායෝ කියන ධාතු ත්‍රය. ඉතින් මේ දෙයක් ශරීරය තුල හෝ කය තුල ගැටෙනකොට, කාය ප්‍රසාදයේ ගැටෙනකොට ඒක බොහොම තදින් ගැටෙනවා. ඒතර ඒක තදින් ගැටෙනකොට එතන උපේක්ෂා සහගත වෙන්නේ නැහැ. ඒක මෙහෙම තේරුම් ගන්න දැන් ඔන්න Taman දැන් ඇවිදගෙන යනකොට පාදයේ ගලක ගැටෙනවා. මේ එතන මෙතන තියෙන සියුම් ඝට්ටනයක්ද? නෑ නේද මේක හොඳටම දැනෙනව නේද කයට? දැඩිව ඝට්ටනයක් ඇති වෙනවා. ඒ නිසා තමයි මේ අවස්ථාව තුළ උපේක්ෂා සහගත වෙන්නේ නැතිව දුක්ඛ සහගත වෙන්නේ. දැන් ගැටිච්ච ගමන් සැපයක් ඇති වෙනවද? හොඳට තේරුම් ගන්න. දැන් එහෙම යනකොට ඒ වගේ තැනක ගැටිච්ච ගමන් සැපයක් ඇති වෙනවද කාටවත්? නෑ නේද? එහෙනම් සැපයක් ඇති වෙන්නේත් නෑ උපේක්ෂාවක් ඇති වෙනවද? නෑ මධ්‍යස්ත විඳින්නේ නෑ නේක. ආන් එතන ඇති වෙන්නේ වේදනාවක් නේ දුක්ඛිත වේදනාවක් ඇති වෙන්නේ. අන්න ඒ නිසා තමයි එතන කාය විඥාණය දුක්ඛ සහගත කාය විඥාණය කියලා තේරුම් කරලා තියෙන්නේ. පැහැදිලිද ඒක? අන්න ඒක තමයි අර මුල්සිත උපේක්ෂා සහගත වෙන්නත් මෙතන කාය විඥානයේ දුක්ඛ සහගත වෙන්නත් අකුසල විපාකයේ තුල හේතුව අන්න ඒක ඒක පැහැදිලි නේද? අන්න ඒක තමයි දුක්ඛ සහගත කාය විඥානය කියලා මෙතන විඥානේ මේ විඥානේ විතරක් දුක්ඛ සහගතය කියන නාමය භාවිත කරලා තියෙන. ඒවත් අපි තේරුම් ගන්නට ඕන. මොකද අභිධර්මයේ තුල යෙදෙන එක වචනයක්වත් නිකරුණේ යොදලා නැහැ. තේන අභිධර්මයේ තුල යෙදිලා තියෙන වචන එකක්වත් නිකරුණේ යෙදිලා නැහැ. කවරක් හෝ හේතුවක් ප්‍රත්‍යක් මූලික කරගෙනමයි වචන ටික යොදලා තියෙන්නේ. ඒ නිසා තමයි මෙතන අර සියල් උපේක්ඛා සහගත වෙලත් මෙතන දුක්ඛ සහගතයි. පැහැදිලි නුවණින් කල්පනා කරනකොට ඒක හොඳටම ඉදිරියේදී තේරුම් ගන්නට පුළුවන් වේවි. ඊළඟට තියෙනවා උපේක්ඛා සහගත සම්පටිච්ඡන සිත කියලා. දැන් උපේක්ඛා සහගත සම්පටිච්ඡනය කියන එකේ තේරුම දැන් සම්පටිච්ඡනය කියන වචනේ තේරුම තමයි ආරම්මණය පිළිගන්නවා කියන අර්ථය. ඒක දැනට සාමාන්‍යයෙන් නාමික වශයෙන් මතක තියාගන්න සම්පටිච්ඡන සිත කියලා කියන්නේ දැන් ద్వාරික වශයෙන් ආරම්මණයක් ගැටුනහම සිතක් පහළ වෙනවානේ ආරම්මණයක් ඇතුල් වෙනවානේ ඒ ආරම්මණයක් ඇතුල් වෙනකොට චක්කුද්්වාරයෙන් හරි සෝතද්්වාරයෙන් හරි ගානද්්වාරයෙන් හරි ජීවහද්්වාරයෙන් හරි කායද්්වාරයෙන් හරි මනෝද්්වාරයෙන් හරි ආරම්මණයක් ඇති වෙනකොට ගැටෙනකොට ඇතුල් වෙනකොට ඒ ආරම්මණය පිළිගන්නේ සම්පටිච්ඡන සිතින්. දැන් අපි කිව්වා අර චක්කුද්්වාරයෙන් සිතක් හටගත්තා කියලානේ. අනිෂ්ඨාරම්මණයක් ගැටෙනකොට. එතකොට අන්නේ අනිෂ්ඨාරම්මණය පිළිගත්තේ අකුසල විපාක සම්පටිච්ඡන කියන සිතින්. ඒතර මේ සම්පටිච්ඡන ස්ථිත ගැන හොඳට ඉගෙන ගන්නට ලැබෙන්නේ චිත්ත වීති ගැන ඉගෙන ගන්නකොට. ඒතර චිත්ත වීති තව ඉගෙන ගන්න ගොඩක් ඉස්සරහට තියෙන්නේ. ඒ නිසා දැම්ම මේ සම්පටිච්ඡනය ගැන කිව්වට එතරම් ලොකු අවබෝධයක් ලැබෙන්නේ ඒ නිසා සාමාන්‍යයෙන් මතක තියාගන්න මේ සම්පටිච්ඡන සිත කියලා කිව්වේ ආරම්මණය පිළිගන්නා සිතට. ඒතර කුසල විපා අකුසල විපාක චක්කුද්්වාරික වශයෙන් සිතක් පහළ වෙනකොට එතන තියෙන්නේ අකුසල විපාක උපේක්ඛා සහගත සම්පටිච්ඡන සිතෙන් තමයි ඒ ආරම්මණය පිළිගන්නේ. මේ විදිහට ඒක මතක තියාගන්න. ඊළඟට සිතක් තියෙනවා උපේක්ඛ අකුසල විපාක උපේක්ෂා සහගත සම්තිරණ සිත කියලා. පැහැදිලියි. දැන් මෙතන උපේක්ඛා සහගත අකුසල විපාක සම්තිරණ සිත කියලා කියන්නේ සම්පටිච්ඡනෙන් ගත්ත ආරම්මණය විමසන්නේ සම්තීරණ සිතින්. තේරෙනවා. දැන් සම්තීරණය කියලා කියන්නේ ආරම්මණය විමසන ස්වභාවය. ඒ කියන්නේ දැන් සම්පටිච්ඡණයෙන් ගත්ත ආරම්මණය විමසන්නේ සම්තීරණයෙන්. එතකොට ඒක ඉගෙන ගන්න ලැබෙනවා කෘත්‍ය ගැන ඉගෙන ගන්නකොට. දැන් කෘත්‍ය සංග්‍රහය කියලා වෙනම පාඩමක් තියෙනවා ඉදිරියේදී. එතකොට අන්න කෘත්‍ය සංග්‍රහයේදී මේ සිත් වලින් සිදුවන වෙනම කෘත්‍යයන් ඉගෙන ගන්නට පුළුවනි. දැන් සම්තීරණයෙන් කෙරෙන්නේ සන්තීර්ණ කෘත්‍ය විතරක් නෙවෙයි. තව කෘත්‍ය ගොඩක් මේ සන්තීර්ණ සිතෙන් කරනවා. ප්‍රතිසන්දි කෘත්‍යයත් කරනවා මේ සන්තීර්ණ සිතෙන්. ඒවා ඉදිරියේදී ඉගෙන ගන්නට පුළුවන් වෙනවා. ඉතින් දැනට මතක තියාගන්න මේ සන්තීර්ණ සිත කියලා කියන්නේ මෙතන ආරම්මණය විමසන ස්වභාවයෙන් යුක්ත වෙනවා. ඒ වගේම මෙතන ප්‍රතිසන්දියේ සිතක් හැටියටත් මේ සිතේ කෘත්‍යයක් සිද්ධ වෙනවා කියන එක කෙටියෙන් මතක තියාගන්න. එතකොට අපි ඔන්න අකුසල විපාක වශයෙන් පැමිණි සිත් හතක් පිළිබඳව දැන් ඉගෙන ගත්තා. මොනවද සිත් හත? අකුසල විපාක, උපේක්ඛා සහගත චක්කු විඥාන සිත, අකුසල විපාක, උපේක්ඛා සහගත සෝත විඥාන සිත, අකුසල විපාක, උපේක්ඛා සහගත ගාහන විඥාන සිත, අකුසල විපාක, උපේක්ඛා සහගත ජීවහා විඥාන සිත, අකුසල විපාක, දුක්ඛ සහගත කාය විඥානය අකුසල විපාක උපේක්ඛා සහගත සම්පටිච්ඡන සිත අකුසල විපාක උපේක්ඛා සහගත සම්තීරණ සිත අන්න එතකොට දැන් අපේ අකුසල විපාක වශයෙන් පැමිණි සිත් හතක් පිළිබඳව ඉගෙන ගත්තා. ඉතින් මේ සිත් පිළිබඳව දීර්ඝ වශයෙන් විස්තරාත්මකව පැහැදිලි වැටහීමක් අභිධර්මයේ අර කෘත්‍ය පිළිබඳව චිත්ත වීති පිළිබඳව ඉගෙන ගන්නකොට හොඳ අවබෝධයක් ලබා ගන්නට පුළුවන්. ඊළඟ කොට්ටාස දැන් අපි සිත් හතක් ඉගෙන ගත්තා. ඊළඟට ඉගෙන ගන්න තියෙන්නේ අකුසල දැන් අහේතුක සිත්වල එන කුසල විපාක සිත් 8 පිළිබඳව. يعني කුසල විපාක සිත් 8 පිළිබඳව. දැන් අකුසල විපාක කුසල විපාක ගැන කියනකොට දැන් සහේතුක කුසල කුසල සිත් කුසල විපාක කියලා කොටාසයක් තියෙනවා. තේරෙනවා. දැන් අපි මෙතන මේ කතා කරන්නේ කුසල විපාක කියලා කියනකොට දැන් අහේතුක සිත් ගැන කතා කරන්නේ මෙතන. ඒතර මෙතන මේ අහේතුක කුසල විපාක සිත් කියලා කියන්නේ ඒවත් පූර්ව භවයේ කරපු කුසලයන්ගේ විපාක හැටියට පහළවන සිත් කොටසක් නිසා ඒතර දැන් මෙතන තියෙන සිත්වලත් අර වගේම තම මතක තියාගන්න ලේසි. මුලින්ම අපි සිත් පිළිබඳව ඉගෙන ගමු. දැන් මෙතන අපි භාවිත කරන්නේ අකුසල විපාක කියන නාමයෙන් නෙවෙයි කුසල විපාක කියන නාමය. ඒ වගේ සිත් 8ක් මෙතන තියෙනවා. ඒ කියන්නේ කුසල විපාක, උපේක්ඛා සහගත චක්කු විඥාන සිත, කුසල විපාක, උපේක්ඛා සහගත සෝත විඥාන සිත, කුසල විපාක උපේක්ඛා සහගත ගාහන විඥානසිත කුසල විපාක උපේක්ඛා සහගත ජීවහා විඥානසිත කුසල විපාක දුක්ඛ සුඛ සහගත කාය විඥානසිත ළඟට තියෙන කුසල විපාක උපේක්ඛා සහගත සම්පටිච්ඡන සිත කුසල විපාක උපේක්ඛා සහගත සම්තීරණ සිත කුසල විපාක සෝමනස්ස සහගත සම්තීරණ සිත එතන මෙතන සෙත් 8ක් තියෙනවා. එතකොට කුසල විපාක සෙත් 8යි අකුසල විපාක සෙත් 7ේ තියෙන වෙනස තමයි කාය විඥාණය සුඛ සහගත වීමත් සන්තීරණ සිත්වල උපේක්ඛා සහගත සන්තීරණය වගේම සෝමනස සන්තීරණය වශයෙන් සන්තීරණ සෙත් දෙකක් බවට පත්වීමත් පැහැදිලිද? ඒතර වෙනස තියෙන්නේ අතන චක්කු විඥානසිත පහළ වෙන්නේ අනිෂ්ඨාරම්මණයක් හේතු කරගෙන මෙතන කුසල විපාක උපේක්ඛා සහගත චක්කු විඥාන පහළ වෙන්නේ ඉෂ්ඨාරම්මණයක් මූලික කරගෙන. ඒ කියන්නේ දැන් Tamanට යම් වෙලාවක ඉෂ්ඨාරම්මණයක් ඇති වෙනවා නම් හිතන්න ඕන Tamanට දැන් බුද්ධ රූපයක් දකින්නට ලැබෙනවා. ඒතර මේ බුද්ධ රූපය කියලා කියන්නේ අති ඉෂ්ඨාරම්මණයක්. ඒතර මේ බුද්ධ රූපය දැක්කා කියලා කියන්නේ චක්කු විඥාන සිතක් පහළ වුණානේ. ඒතර මෙතන පහළ වුණ සිත කුසල විපාක උපේක්ඛා සහගත චක්කු විඥානය. තමන් මේ බුද්ධ රූපය දකින්න කරන ලද මහා කුසලයක් පූර්ව භවයේ තියෙනවා. අන්න ඒ නිසා ඒක විපාකයක් හැටියට තමයි ඒක දකින්නට ලැබුණේ. ඒ වගේම තමයි ඉෂ්ට ශබ්දයක් අහන්නට ලැබෙන එක. දැන් මේ වෙලාවේ බණ අහනවා. ඒතර මේ වෙලාවේ පහළ වෙන්නේ සිත් වශයෙන් කියනවා නම් කුසල විපාක උපේක්ඛා සහගත සෝත විඥාන කියන සිත තමයි මේ ඔක්කොටම මේ බණ පදේ ඇහෙන ඇහෙන වාරයක් පාසා පහළ වෙන ඒවා ඉතින් ජවන් සිත් බවටපත් වෙලා කුසල් රැස් වෙනවා. නමුත් එකෙල්ලේම පහළ වෙන ආරම්භනේ දැනගන්නේම කුසල විපාක සෝත විඥානයකින්. ඒතර මේ වගේ බණක් අහන්න සමත් කුසල කර්මයක් සසරේදී කරලා තියෙනවා. ඒ නිසා තමයි මේ වගේ දෙයක් Tamanට මේ අහන්නට ලැබෙන්නේ. ඒක ස්ථාරම්මණයක්. ඊළඟට දැන් ඔක වැඩි වශයෙන් විස්තර කියන්න ඕනේ. ඒක තේරෙනවා. දැන් ගාහන විඥානය කියනකොට Tamanට ඉෂ්ට ගන්ධයක් ආග්‍රහණය කරන්න ලැබෙන්නේ ඒක කුසල විපාකයක් හැටියට. ඒ වගේම ඉෂ්ට රසයක් දැනගන්න ලැබෙන්නේ කුසල විපාකයක් හැටියට. ඒක ජීවහා විඥාණයෙන්. ඊළඟට දැන් මෙතන තියෙන සුඛ සහගත කාය විඥාණය. ඒකත් පැහැදිලිනේ. දැන් මේවා ඔක්කොම උපේක්ඛා සහගතයි. මෙතන සුඛ සහගතයි. ඇයි ඒ සුඛය කියන එක ඒක දැනෙනව හොඳටමනේ. ඒ කියන්නේ දැන් බලන්න දැන් කෙනෙක් Tamanගේ හිස පිරිමදිනවා. හිස පිරිමදිනකොට එතන උපේක්ෂාවක්ද ඇති වෙන්නේ සැපයක්ද ඇති වෙන්නේ. සැපයක් නෙවෙයි දුකක්වත් නෙවෙයි උපේක්ෂාවක්වත් නෙවෙයි සැපයක් තමයි ඇති වෙන්නේ. අන්න ඒ නිසා තමයි එතෙන්ට සුඛ සහගත කාය විඥානය කියලා කියන්නේ. පැහැදිලිනේ? ඉතුරන්නේ ඒ නිසා තමයි අතන දුක්ඛ සහගත වෙන්නත් මෙතන සුඛ සහගත වෙන්නත් හේතුවක් තියෙන්නේ. ඊළඟ අර වගේම තමයි ඊට පස්සේ තියෙනවා සම්පටිච්ඡනය. ඒකත් අර විදිහේම කුසල කියන්නේ කුසල විපාකයක් හැටියට පහළ වෙනවනේ මෙතන කුසල විපාක උපේක්ඛා සහගත සම්තිරණ සිතක් තියෙන්නේ. සම්පටිච්ඡන සිත හැටියට ගන්නකොට කුසල විපාකයෙන් හටගන්න සම්පටිච්ඡන සිතක්මයි තියෙන්නේ. ඊළඟ මෙතන සම්තේරණ දෙකක් වෙනවනේ. දැන් අතන අකුසල සිත්වල නම් අකුසල විපාකවල තියෙන්නේ එක සම්තීරණ සිතයි. හැබැයි කුසල් සිත් කුසල විපාක සිත් අටේ තියෙනවා මේ කුසල විපාක සිත් අටේ තියෙන සම්තීරණ සිත් දෙකක්. කියන්නේ උපේක්ඛා සහගත සම්තීරණයයි සෝමනස සහගත සම්තීරණයයි කියලා හේතුව තමයි දැන් ආරම්මණය තුල දැන් ඉෂ්ඨාරම්මණය තුල වේදනා බෙහෙදයෙන් ආරම්මණය ආකාර දෙකකට ගන්න පුළුවන්. ඒ කියන්නේ අති ඉෂ්ඨාරම්මණය වශයෙන් සහ ඊළඟට මධ්‍යම වශයෙන්. දැන් අති ඉෂ්ඨ වශයෙන් සහ ඉෂ්ඨ මධ්‍යම වශයෙන් ගන්න පුළුවන්. එතකොට ආරම්ම දැන් සුඛ සහගත ආරම්මණයක් මුණ ගැහිලා ඒ ආරම්මණය අපි මධ්‍යස්ත ස්වභාවයෙන් වින්දනය කරනකොට මධ්‍යම ස්වභාවයෙන් ඒක දැනගන්නකොට අන්න ඒ වෙලාවේ පහළ වෙන්නේ උපේක්ඛා සහගත සන්තීර්ණ සිතක්. ඒ මධ්‍යස්තේන්නේ. නමුත් ආරම්මණය අති ඉෂ්ඨාරම්මණය ඒ අර අති ඉෂ්ඨ ස්වභාවයෙන් ගන්නකොට එතන තියෙන සෝමනස්ස සහගත ස්වභාවයක් දැඩි සතුටක්. අන්න ඒ වෙලේ පහළ වෙන්නේ සෝමනස්ස සහගත සන්තීර්ණයක්. අන්න ඒ නිසා තමයි මෙතන සන්තීර්ණසෙත් දෙකක් බවට පත් වෙලා තියෙන්නේ. ඊළඟට දැන් තවත් කාරණාවක් අපි මෙතනදීම පැහැදිලි කර ගන්නට ඕන. මේ සම්තේරණ සෙත් දෙකක් අපිට සම්මුඛ වුණානේ. ඇයි අකුසල විපාක, උපේක්ඛා සහගත සම්තේරණ සෙතකුත් තියෙනවා. ඊළඟට කුසල විපාක, උපේක්ඛා සහගත සම්තේරණ සෙතකුත් තියෙනවා. එතකොට මේ සම්තේරණ සෙත් දෙකට පොදුවේ භාවිත කරන නාමයක් තියෙනවා. අහේතුක ප්‍රතිසන්දි යුගලය කියලා. ඒ කියන්නේ දැන් අපි කියවනේ සම්තිරණ දැන් සිතේ කෘත්‍ය කරනකොට කෘත්‍ය කීපයක් කරන සිත් තියෙනවා කියලා. ඒතර මෙතනදී අපි ඉගෙන ගන්නට ඕනේ මේ සම්තිරණ සිත් දෙකෙන් ප්‍රතිසන්දි කෘත්‍යයත් සිද්ධ කරනවා. මේ සම්තිරණ සිත් දෙකෙන් ප්‍රතිසන්දි කෘත්‍යයත් සිද්ධ කරනවා. ඒ කියන්නේ දැන් මුලින්ම අපි තේරුම් ගත්තා අකුසල සිත් 12ක් පිළිබඳව. නේ? අකුසල් සිත් 12 ඉගෙන ගත්තා. අපි කියවේකින් අකුසල් සිත් 11ක්ම සතර අපායේ ප්‍රතිසන්දිය ලබන්න සමත් බවක් දක්වනවා කියලා. ඒතර යම්කිසි වෙලාවක අපි අකුසල් සිත් 12 අතරින් අර යම්කිසි එක් සිතකින් අකුසලයක් රැස් කරගත්තොත් අන්න මරණාසන්න මොහොතේදී අපිට ඒ අකුසල සිත හැටියට පහළ වෙනකොට ඒකේ විපාකයේ හැටියට පහළ වෙන්නේ මේ අකුසල විපාක උපේක්ඛා සහගත සන්තීර්ණ සිත. මේකට කියනවා මේකෙන් තමයි අහේතුක ප්‍රතිසන්දියක් ලබලා දෙන්නේ දුගති ලෝකයන් තුල. ඒ කියන්නේ සත්වයා තිරිසන් ලෝකයේ තුල, പ്രേත ලෝකයේ තුල, ඊළඟට සතර අපාය තුලම ප්‍රතිසන්දිය ලබලා දෙන්නේ මේ කියන අකුසල විපාක උපේක්ෂා සහගත සම්තීර්ණ සිතින්. ඊතරන්නේ ඒ සිත ප්‍රතිසන්දි කෘත්‍ය સિદ્ધ කරනවා. ඒ වගේම කුසල විපාක උපේක්ඛා සහගත සම්තීර්ණ සිත කියලා එක්කුත් කියවනේ. කුසල විපාක සිත අටේ. අන්න ඒ සිතෙන් තමයි සුගති ලෝකයන් තුල අහේතුක ප්‍රතිසන්දි ලබලා දෙන්නේ. පැහැදිලිද? කියන අහේතුක ඒක ඉදිරියේදී ප්‍රතිසන්දිය ගැන ඉගෙන ගන්නකොට තේරුම් ගන්න පුළුවන් ඉදිරියේදී. මොකද ප්‍රතිසන්දි කෘත්‍ය ගැන කියනකොට අපි ඒක කියලා දෙන්නම් හොඳටම. ඒ කියන්නේ දැන් ඔයයතු දැකලා ඇති උපතින්ම අන්ධ, ගොළු, බිහිරි, මන්දබුද්ධික, අංග විකලත්වයට පත්වෙච්ච උපත් දැකලා ඇති. අන්න ඒ වගේ උපත් ලබලා දෙන්නේ දුර්වල කුසලයක විපාකයක් හැටියට. ඊටු ඒ වගේ ප්‍රතිසන්දියක් තිබුණාම අපි ඒවට නාමයක් භාවිත කරනවා අහේතුක ප්‍රතිසන්දි කියලා. එතකොට අන්නේ අහේතුක ප්‍රතිසන්දියක් සුගති ලෝකයන් තුල ලබලා දෙන්නේ මේ කියන කුසල විපාක උපේක්ඛා සහගත සම්තීරණ කියන සිතෙන්. අන්න එතකොට මේ කුසල විපාක සම්තීරණ සිතෙන් සහ අකුසල විපාක උපේක්ඛා සහගත සම්තීරණ කියන සිත් දෙකින්ම කරන්නේ සුගති දුර්ගති ලෝකවල අහේතුක ප්‍රතිසන්දේ ලබලා දෙන එක. ප්‍රධාන කෘත්‍යය. අන්න ඒ නිසා තමයි මේ නම් දෙකට පොදුවේ අපි මේ සිත් දෙකට නාමයක් භාවිත කරන්නේ අහේතුක ප්‍රතිසන්දි යුගලය කියලා. ටිකක් සාමාන්‍යයෙන් මතක තියාගන්න. ඉතින් අදට අපිට මේට වඩා කාලයක් ලැබෙන්නේ මේ සිත් ගැන කියලා දෙන්න. ඉතින් අද අපි ඉගෙන ගත්තේ මේ අහේතුක සිත් 18 එන අකුසල විපාක සිත් 7 සහ කුසල විපාක කියන්නේ සහේතුක අහේතුක කුසල විපාක සිත් 8 පිළිබඳවයි අපි අද ඉගෙන ගත්තා. ඉතින් ඒ නිසා තවත් මේ ගැන ගොඩාක් විස්තර ඉදිරියේදී අපිට ඉගෙන ගන්නට ලැබෙවි. ඉතින් අපි මේ කාරණා කෙටියෙන් තේරුම් ගත්තා. ඉතින් මේ ඇති කරගත් අවබෝධය අපි හැමදෙනාටම තමන් විසින් මේ කුසල ධර්මයන් උපදවාගෙන විදර්ශනා ඥානයන් පහළ කරගෙන මේ පරමාර්ථ ධර්මයන් ගැන හොඳ අවබෝධයක් ඇති කරගෙන තම තමා විසින් ප්‍රාර්ථනීය උභෝධියකින් මගඵල නිවනින් සැනසෙල්ල පිණසම උපනිශ්‍රේ වේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරගන්නවා හැම දිනාටම තෙරුවන් සරණයි